හොඳයි මෑණිවරුන්ගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 85 වෙනි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනිම ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකේ මතක් කිරීමක් වශයෙන් මට කරුණු තුනක් ඉදිරිපත් කරනවා. මේ භාවනාවට සම්බන්ධ වෙන පිළිස අරමුණු කරගෙන නිසන්ව අනී පැත්තෙන් දැන්ට සත්කාර තුනක් එහෙම නැත්නම් පහසුකම් තුනක් සලසලා තිනවා. එකක් තමයි ඒ අතන්ට මේ කරන භාවනා පිළිබඳව දේශනාවක් අහන්න සලස්සලා දීලා තිනවා. පරියන්කේදී කොහොමද භාවනා මනසිකාර්යය පවත්න්නේ? සක්මනේදී කොහොමද? ඉදින්දා වැඩවලද කොහොමද කියලා ඒක එක සත්කාරයක්. දෙක මේ ඉන්න කාලය තුල නිවාසිකව ඉන්න කාලය තුල මේ ස්ථානයේ වශයෙන් තමන් වශයෙන් වැඩමුළු වශයෙන් ඇවතුම් පැවතුම් ටික කියලා දීලා තියෙනවා. මෙන්න මේ විවස්ථාවක් කර තමයි අපි වැඩ කරන්න කියලා කාලසටහනක් අනුව තමයි වැඩ කරන්න කියලා ඒක ප්‍රසිද්ධ කරලා තියෙනවා. තුන්වෙනි එක තමයි සිල් සමාදන් කරලා තියෙන්නේ. ඉතින් මේ කාරණා තුන තමයි අපි මේ ධර්ම සාකච්ඡාවට අදාළ වෙලා තියෙන්නේ. නිසා කාට හරි මේ කමටහම් බණ පිළිබඳව නොතේරෙන යමක් පිරිසුදු කරගත යුතු යමක් තියෙනවා කරුණා කරලා ඒ මෙන්න මේ ටික මට තේරෙනවා මේ ටික තේරෙන්නේ නැහැ කියලා ඒ විස්තර ඉදිරිපත් කරගන්න මේ අවස්ථාවක් කරගන්න කියලා මම ඉල්ලා හිටිනවා මේ යම් මේකින් අපි මේ මේ නීති පද්ධතියක් තියෙනවා මේ මේම කාලසටහනක් තියෙනවා කියන එක තේරෙන්නේ නැත්නම් හෝ Tamanට අපහසුකමක් තියෙනවා නම් කරුණාකරලා ඒක ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරලා ඒක සුද්ධ කරගන්න මේක අවස්ථාව මේන් එපිට තව භාවනා කරන කෙනෙක් එක්ක මෙව කචුකුචු ගන්න යන්න එපා කතා කරන්න යන්න එපා ඒක අපිට කරන අල්ලිම කරදරයක් මේ වෙලාවේදී කතා කරන්න කියලා ආර්දනත් කරනවා ඒකෙන් Taman රකින්න සීලය දන්නේ නැත්නම් කදාකවත් රකින්නේ එනිසා සිල්පද පිළිබඳව Tamanට පිරිසුදු කරගත යුතු දතියුතුමක් තියෙනවනම් විශේෂයෙන්ම කොහොමද ඒ වාරස කරන්න කියලා, ඇයි ඒ වාරස කරන්න කියලා ඒකත් අපි මේ ධර්ම සාකච්ඡාවට කිට්ටු කරගන්නවා. එකකින් ඒ පළවෙනිම මම කියුවේ කමඨහන් පිළිබඳ එකේදී අත්දැකීමෙන් කියන්න පුළුවන් ගොඩනෙක් මේ සාකච්ඡා ධර්ම සාකච්ඡා පුරාවට ස්වාමීන් වහන්සේ අර භාවනා කරන්න කොහොමද මේ භාවනා කරන්න කොහොමද අරක කොහොමද මේ කොහොමද කියලා ගොඩක් දේවල් ප්‍රශ්න කරනවා මෙහෙන් ඉදිරිපත් කරන එක ගැන නොසලකා ඉතින් මේ ප්‍රශ්න මම පැත්තකට දානවා. අපි ඉදිරිපත් කරපේක තේරුම් අරගෙන තියෙනවනම් ඒක උත්සාහ කරලා බැරි නම් අපිට පුළුවන් අතට වෙන එකක් කතා කරන්න. ඉතින් ඒතිෙද්දී මේ අර භාවනා කරන්න කොහොමද මේ භාවනා කරන්න කොහොමද කියන ප්‍රශ්න අහන්න එපා. ඒක අපිටම සුළු වේලාවක් තියෙන අපි සීමිත පිරිසක් එකතු වෙලා යන ගමන අපි තේමාවක් ඉදිරිපත් කරන දිනවා ඒක දිගේ යන්න. ඒක යන්න බැරිකම විතරක් මෙන්න මේ මේ නිසා මට බෑ ඒ නිසා කොහොමද කරන්න කියලා අහුවොත් නම් ඒකට අපි අනුකම්පා කටයුතු. එහෙම නැතුව මේ අපේ නිසන්වණෙන් ඉදිරිපත් කරපු නැති භාවනා ක්‍රම පිළිබඳව ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් හෝ ඒ භාවනා කරලා ඇති වෙන ප්‍රයෝජන මේ හැවිලා එහෙම නැත්නම් ගුණාගුණ මේ හැවිලා කියමනේ වැඩකුත් නැහැ. ඒක අපි ප්‍රතික්ෂේපම කරනවා. ඒ වගේම මේ විවස්ථාව අමාරු නම් ඒක පිළිබඳ කරුණු පිටි ගුණාට පස්සේ කාට හරි තමන්ගේ පසු ප්‍රතිඵල වශයෙන් පසු ප්‍රතිචාර වශයෙන් මුත් කරන්න පුළුවන්. ඒක මේ ඉන්න කාලය තුල තවත් යෝගාවචරයක බණවල කතා කරන්න යන්න එපා. ඒ වගේම ධර්ම සාකච්ඡාවක් හෝ ප්‍රශ්නයක් තව කෙනෙක් එක්ක කතා කරන්න යන්න එපා. ඒ කතා කරලා යුත්තෝ ඉන්නවා. අපි සම්බන්ධීකරණය කරන කරනවා විජි මහත්මයා. ඒ වගේම මම හිතනවා මේ කාන්තාපක්ෂ මේ කට්ටිය පිරිම්පක්ෂ මේ පක්ෂ කියලා දැනටවත්පත් කරලා එතන නැත්නම් වහාම්පත් කරන්න ඒ කෙනෙකුට කියනවා මිස එකිනෙකා කතා කරන්න යෑමෙන් අපි අමාරුවෙන් අර උපයාගත්තු නිස්සද්ද භාවයේ තුන්නි භාවයේ කිසිම වගේ තේරුමක් නැති වැඩකින් අන්තිම පහත් තත්ත්වයට වැටෙනවා. ඒ කතා කරලා ආවුනොත් එළවනවා මේ. මොනවක් කරලා නෙවෙයි නිකම්ම නිකන් තේරුමක් නැති වැඩ. ඒ නිසා කතා කරනවා නම් ධර්ම සාකච්ඡාවට කතා කරන්න. එහෙම නැත්නම් ඒක විසඳන්න පුළුවන් මනුස්සයෙක් එක්ක කතා කරන්න. එහෙම නැතෝ ඒ කතා කරලා ඇති වැඩක් නැහැ. ඒවට අපි වල්පල් කියලා කියනවා. එතකොට අනිත් පැත්තට රිදෙන්න දෙන්නෙක් විතර කණෙන් ඇදලා එළියට දානවා. එතකොට ඔන්න තේරෙනවා. ඉතින් ඒක ඒක කරන්න එපා. අපි බොහොම ගෞරවයෙන් තමයි අටසිල් අඩුම ගානේ රකින්න ඒ යෝගාචර පිළිසර සලකන්නේ. ඒ ගෞරවය හේම රැකෙන්න නම් කාලසටහනට වැඩ කරන්න, විවස්ථාව දැනගන්න. මානසික කාර්ය පවත්න්නේ කොහොමද? පරියන්කේ සක්මන පිළිබඳව ඒ දේශනය පිළිබඳ ප්‍රශ්න තියෙනවා අපි මේ වෙලාවේ සාකච්ඡා කරමු. ඒ වගේම Taman රකින්න සීලය පිළිබඳ හොඳ තහවුරක් ඇති කරගන්න. එහෙමනම් ඉතින් භාවනා ප්‍රතිඵල නැති වුණත් මෙහෙව් දවස් 3-4ක් ගත කරා කියන එකත් ලොකු ආඩම්බරයක් වෙනවා. ඉතින් ඒ ටික මම මතක් කරනවා සාකච්ඡාවට කලින්. මොකද මේ සම්බන්ධ මොනවාරි ප්‍රශ්න තියෙනවා අපි මේ වෙලාවේදී සාකච්ඡා කරන නිසා ඊට අමතරව කලින් ඇවිල්ලා තියෙන කට්ටියගේ පැමිණීමේ සංකේතයක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් අපි සාකච්ඡා වාරේ පටන් අරගනිමු. වෙන මොනවාරි ප්‍රශ්නක් තියෙනවා නම් කාට හරි සභාගත කරන්නයි කියලා. ඒකට වෙනම මයික් එකක් හදලා දීලා තියෙනවා. කාටරි යමක් කියන්න ඕන අපිට පොඩි ඉඟියක් සංඥාවක් කරන්න. එතකොට අපි මේ මයික්‍රොෆෝනේ ළඟට දෙනවා. එතකොට ඒක ක්‍රියා විරහිත කරලා තියෙන්නේ. ඒ බොත්තම දෙසරයක් ඉස්සරහට තල්ලු කරනකොට Tamanටම ඒකට පොඩ්ඩක් තට්ටු කරනකොට දැනගන්න පුළුවන් සද්දේ විකාශය වෙනවද කියලා. ඊට පස්සේ ඒකට කතා කරන්න. එතකොට මේ මේ අටවලා තියෙන තාලයට වගේ තිබුණොත් තමයි කටහඬ එන්නේ. ඒක පැත්තකට කරලා හෝ වෙන කෝණයක තියලා කතා කරුවොත් අනික් අයට ඇහෙන්නේ ඒක ටිකක් අමාරු වැඩක්. සමහරු ඒකට කැමති නෑ. එහෙම මයික්‍රොෆෝන් එකට කතා කරන්න වීම ගැන. නමුත් අර වාර්තාගත වීම හොඳට සිද්ධ වෙන්නේ නෑ. එහෙම නොකළොත් ඒ නිසා අපි වැඩමුළුවට සම්බන්ධ නොවේ නමුත් වාර්තාගත වෙච්ච වාහන විශාල ජනතාවක් වෙනුවෙන් ඉල්ලා හිටිනවා. කියන්න යමක් තියෙනවා කරුණා කරලා මේ මයික් එකට කතා කරන්නයි කියලා. ඉතින් මේ මතක් කිරීමෙන් පස්සේ මම රජී මහත්මයාගේ ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා සතිವಾರයේ ආරම්භ කිරීම සඳහා. වස්තුනාය ප්‍රහම්දුරණේ ගෞණ්‍ය ස්වාමින් වහන්සේ තිරුවන් සරණයි ආනාපාන සති භාවනාව. මම ආශ්වාස හා ප්‍රශ්වාස දැනුනි. ආශ්වාස දිග තීත සුලං පාරක් යයි දැනුනි. එහි නාසය ඇතුළ පැත්තෙන් දැනුනි. සමහර විට කෙටි හෝ දිගයි යයි තේරුණා. ප්‍රශ්වාසය එළියට යන සුලම් පාරක් යයි තේරුණා. වරණ ඇතුළේ සීතල නැත. ප්‍රශ්වාස නාසයේ එළිය පැත්තේ දැනුනි. ආශ්වාස හා ප්‍රශ්වාස ගැන සිත පිහිටුවමි. සිත කීපාරක් පිට ගියේය. එහෙත් ආපහු මතක් වෙනකොට හුස්ම රැල්ලට සිත පිහිටුවමි. ආශ්වාස හා ප්‍රශ්වාස අඩු වෙන බව තේරුණා. එතකොට මට දත්වල හා කටපැත්තේ ভাইබ්‍රේෂන් එක තේරුණා. ඒකට සිත පිහිටුවා ভাইබ්‍රේෂන් එකක් අඩු හා වැඩි වෙන බව තේරුණා. ස්වාමින්වහන්සේට ඉක්මනින්ම නිවන් සුව ලැබේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා කෙරේ අනුකම්පාවෙන් මම කරන විදිය හද්ද හා ඉදිරි පියවර ගැන උපදෙස් දෙන්න. ඉතින් යන්ට කාට හරි වගේ වාඩි වෙච්ච වෙලාවක ආහනපාන වගේ මූල කර්මස්ථානයක් ඉදිරින් තියාගන්න පුළුවන් වුණොත් ඒක දිගින් දිගටම අඛණ්ඩව අවිච්ඡින්නව දිගට බලන්න පුළුවන් නම් ඒක වෙනස් වීම ටික බලන්න තමයි ඇත්තටම අපි මූලිකවම යොදවන්නේ ඒ වෙනස් වීම බලනවයි කියලා කියන්නේ අපේ හිත නිත්‍ය සංඥාවෙන් බැලුවොත් හැම වෙනස් වීමකටම තැලෙනවා, තැවෙනවා, ඇයි මෙහෙම වුනේ කියලා නගලනවා. නමුත් අනිත්‍ය සංඥාවෙන් බැලුවොත් මේවා වෙනස් වෙන එකක් වෙනස් වෙන එක තමයි මේකේ ස්වභාවය කියලා. ඒ හැම වෙනස් වීමක් වෙනකොට තාම තමන් ආනාපානයේ ඉන්න බව තේරෙයි. ඉස්සරහට යනකොට මේක කියන විදිහට ভাইබ්‍රේෂන් එක කියන්නේ කම්පන දැනෙන්න පටන් ගන්නවා. ඒතකොට බලන්න ඒක ආනාපානෙ පිට ගිහිල්ලා හිත පිට යෑමේ ලකුණද නැත්නම් ආනාපානෙ ඇතුළෙම ආනපනේ විස්තර පෙනීමේ ලකුණක්ද කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න නම් අර පටන් ගත්ත වෙලාවේ ඉඳලා තියෙන සතිය අඛණ්ඩව බාධා විරහිතව යනවා නම් Tamanට තේරුම් ගන්න පුළුවන්. තාම ඉන්නේ පණව ගත්තලද ආනාපානෙද නැද්ද කියලා. කෙසේ නමුත් මේ සිදුවෙන හැම විපරිණාමයකටම වෙනස් වීමකටම සාදර වෙන්නේ හොඳ දක්ෂ පිංගති යෝගාචර විතරයි. අනිත් හැම කෙනාම වෙන හැම එකක් එක්කම රණ්ඩු කරනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා සැක කරනවා. ඒව නැත්තම් හිත නරක කරගන්නවා. ඉතින් ඒක නොකරණ්ඩයි පණිවිඩය දෙන්නයි මේ ධර්ම සාකච්ඡා කරන්නේ. ඉතින් මේ වගේ භාවනා කරන යනකොට ඒ ආස්වාද ප්‍රසවාසය එක දිගට බලන යනකොට විවිධ වෙනස්කම් සිදු වෙන්න ඉඩ තියෙනවා. අනිත්‍ය සංඥාවෙන් ඒක බලන්න. බලලා වෙච්ච හැටිය මේ විදිහට වාර්තා කරනවා නම් Tamanටම තේරෙයි. මේක සතියමත් නෙවෙයි සතියේ මනා පිහිටීමක් මෙතන වාර්තා වෙන්නේ. සතිය පිහිටීමක් සතිය සති මාත්‍රාව නෙවෙයි. ඇති කරගත්ත සතිය දිගට පැවතීමක්. ඒක හොඳ ලකුණක් විශේෂයෙන්ම ආරම්භයේදී. ඒ නිසා මේ වார்த்தාව හොඳයි කියලා කියන්න පුළුවන්. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී හුස්ම දෙස බලා සිටන විට හොඳින් සිත එකඟ වේ. සමහර විට හුස්ම සියුම් වී යන විට මම දැන් මෙතන ලෙස සිත පිහිටුවමි. නමුත් එවිට නිතරම යම් රූපයක් හා වෙනත් සිතුවිල්ලක් අරමුණු වේ. එවිට මම දැන් මෙතන ලෙස වාක්‍ය කියමි. සමහර විට නැවත හුස්ම අරමුණු වද මම දැන් මෙතන ලෙසම සිත පවත්වමි. නමුත් පෙර කී පරිදි මම දැන් මෙතන ලෙස මෙනෙහි කරන විට අනෙක් අරමුණු සිතට එන ප්‍රමාණය වැඩිය. මෙලෙස භාවනා අරමුණු වෙනස් කිරීම සිත එකඟ වීමට බාධාවක් යයි සිතේ. සිතට එන අරමුණු සිතවිලි දෙස බලා සිටීම එක් අරමුණක් වරාණතුනි හුස්ම දෙස බලා සිටනවට වඩා අපහසුය. මම දැන් මෙතන ලෙස සිත පැවැත්වීම සිත් ගන්නාසුළු දෙයකි. ඉන් සිතේ පහළවන සිතවිලි වල විවිධත්වය බලා සිටීමට කැමැත්තෙමි. නමුත් එයත් සමග සිහිය එක දිගට පවත්වා ගැනීම අසීරුය. මේ පිළිබඳ ඔබ වහන්සේ අදහස ගෞරවපූර්වක අපේක්ෂා කරමි. Thank you. මේකේ උත්සාහ කරනවා චිත්‍රය අඳින්න බැලෙන නැත්තම් බලන්න පුළුවන් පැතිකඩ තුනක් ගැන නමුත් අවසානට ඉස්සල වාක්‍ය කියන කොයි එකෙත් වගේ හිත පවත්තන්න අමාරුයි. ඉතින් එකක් කියනවා හිත පිට යන සද්ද වේදනා හිතවිලි වගේ දේවල් අනිත් එක කියන ආනපානෙ තව එකක් කියනවා මම දැන් මෙතන ඉන්නවා කියන මේ අරමුණ. ඉතින් මේක විස්තර කිරීම සඳහා ගැටළු ඇති කිරීම සඳහා සැකදුරු කිරීම සඳහා උදාහරණයක් වශයෙන් කිව්වොත් පිටිසර බද හැදිච්ච මිනිසෙක් මුහුදු වෙරළකට ගියාම ඒ මුහුදු වෙරළේ අසිරිය වළනකොට එයාට මුහුදු වෙරළේ රැළ බින්දෙන හැටි එකක් පස්සේ එකක් රැළවිලා රැළ බින්දෙන හැටි ගණන් කර කර බලා ඉන්නත් පුළුවන්. ඒක තමයි සාමාන්‍ය හුදෙනෙක් මුහුදු වෙරළට ගියාම කරන්නේ. ඒ වගේම ඕන සිටිදී දිහා බලා ඉන්නත් පුළුවන්. සිටියේ මොනවාක්වත් වෙනසක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් එක විදිහටමයි තියෙන්නේ. ඉතින් මේ දෙකම මුහුදු වෙරළට ගියාම බලන්න පුළුවන් දෙයක්. ඒ වගේ තමයි භාවනා කරන කෙනාට ඕන නම් පිම්බීම හැකිලිම නැත්නම් ආස්වාද ප්‍රසවාස කියන රැල්ල බලන්න පුළුවන් ඒක රැල්ල බින්දිනවා. මම දැන් මෙතන කියලා කියන්නේ ඒකෙම ඒ චිත්‍රෙම තව පැත්තක් තමයි සිටිජේ වගේ. ඉතින් මේ දෙකෙන් කොයි එක හිටියත් සතිය පිහිටවල තියෙන්නේ. එහෙම ඉඳදී සමහරට හිතවිලියට පයින්නවා, වේදනාවට පයින්නවා. ඒක ඉතින් අපි බලාපොරොත්තු වෙච්ච නැති ආගන්තුක හිතවිලි, ආගන්තුක දේවල්. ඉතින් ඒව බලවත් නම් අපි මේ හිටියන් හිටපන් කිව්වට අනපන හිතේ හිටින්නේ නැහැ. මම දැන් මෙතනක හිටින්නේ හිත පිට යනවා. නමුත් ඒ ගියාට පස්සේ ආපහු ගෙනල්ලා මම හිත පිහිටවන්නේ මේ මම දැන් මෙතන කියන එකේද ආනපානද කියන ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ මේ ලියන්නට දිගට බලපාලා තියෙනවා. ඒකයි මේ පැතිකඩ තුනකට බෙදලා බලන්නේ. ඒ නිසා මතක තියාගෙන ඉන්න භාවනා කරන කෙනාගේ සතිය පිහිටවන්න විශාල චිත්‍රයට ගන්නේ. මම දැන් මෙතන ඒ චිත්‍රයේ ඇතුළෙම තියෙන එකක් තමයි ආස්වාද ප්‍රසආසී වෙඩි තියෙන ලෑල්ලක ලොකු ලෑල්ලේ රවුම් ඇඳලා ඇඳලා ඇඳලා මැද බුල්සයි එක තියෙනවා. ඉතින් ලෑල්ලට වෙඩි තිබ්බත් එල්ලේ හොඳයි. හරියටම මැද තියෙන තිතට වෙඩි තියෙනවනම් උත්කෘෂ්ටයි. ඒ වගේ තමයි මම දැන් මෙතන ඉන්න හැම වෙලාවෙම සතිය තියෙනවා. ඒකේ විශේෂාංගයක් තමයි කෙලපැමිණීමක් තමයි මුදුන්පත් වීමක් තමයි ආස්වාද ප්‍රසවාසී. මේ දෙක අතර යෝගාවචරය තුළ සැකයක් ඇති දෝ එහෙම සැකයක් තියෙනවද නැති කිරීම සඳහා මම මේ කතා කරන්නේ. ඒ නිසා මොන ක්‍රමයෙන් හරි මම දැන් මෙතන ඉන්නවනම් ඇති. ඒක හොඳයි ඊයේ. ඒක ඇතුළත ආනපාන පේනවා හොඳයි වඩා හොඳයි කියන්න පුළුවන්. ඒ දෙකෙන් කොයි එක තිබුණත් කමන්නේ ඒත් එක්ක මේ ආගන්තුක පැමිණ හිතවිලි වේදනා සද්ද වළක්වන්න බෑ. නමුත් පුළුවන් තරම් ඒවා ඉවර වෙච්ච ගමන් ආයෙත් මේ දෙකෙන් එකක මම දැන් මෙතන කියන තැන හෝ ආනාපානේ පවත්තන්න උත්සාහ කරන්න කියන එකයි කියන්නේ මම දන්නේ මම මේ කියන්න උත්සාහ කරන දේ මේ ලියුම් කරුට මේ ප්‍රශ්න කරුට තේරෙනවද කියලා. ඒ නිසා මෙතන තුනක් ගන්න එපා. හිත පාහිරට යෑම සහ සතිය පිහිටවීම. සතිය පිහිටුනොත් මම දැන් මෙතන කියලා සතිය පිහිටුවත් ආනාපානේ කියලා පිහිටෙව්වත් දෙකම එකයි. ආනාපානේ පිහිටන එක වඩා හොඳයි. එහෙම නැත්නම් අඩු ගානේ මම දැන් මෙතන එක හෝ පිහිටවන්න කියන එක තමයි කියන්න තියෙන කාරණාව. ගරුතර ස්වාමින් වහන්සේ වහන්සේ නිතර සඳහන් කරන ණය විපස්සනා යන්නේ අදහස් කරනවෙන් පහදා දෙන්න. වහන්සේට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරමි. ණය විපස්සනාව කියන එකට සමාන වචනයක් තමයි තර්කය. එහෙම නැත්නම් මේ අනුමාන ඥාන. අනුමානේ හෝ ණය විපස්සනා හෝ තර්කයේ කිසිම තැනක ප්‍රත්‍යක්ෂයක් නැහැ. තියෙන දැනුම අරහිමෙන් යුතුව ගැළපීමක් විතරයි තියෙන චින්තාමේමයි. ඉතින් ඒකට තියෙනවා ඔය නම් තුන හතරම චින්තාමේ ප්‍රඥා, අනුමාන ප්‍රඥා, ණය විපස්සනා, තර්ක ඥාන. ඉතින් මේ ඔක්කොම අදහස් කරන්නේ පොතේ දැනුම තමයි. චින්තාමේයි ඒක ගලපන්න තියෙන්නේ ප්‍රත්‍යක්ෂයත් එක්ක ප්‍රත්‍යක්ෂ කියන්නේ අතකා බැලිය හැක්කක්. අත්විඳ ගත හැක්කක් මේ අනුමාන ඥාන ඔක්කොම චින්තාමේ හිතේ හටගත් දේවල්. ඒව ඥාන මට්ටම් දෙකක්. ඒක නිසා අනුමාන ඥාන කියන්නේ ණය විපස්සනාව කියලා කියන්නේ තර්ක ඥාන කියලා කියන්නේ එකයි කියලා හිතන එක හිතා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඩොක්ටර් ස්වාමින් වහන්සේ භාවනාව පුරුදු වී සිටි කෙනාට මරණ මොහොතේදී සිත සමාධිගත කර ගැනීමට හැකි වුණු ඇතැයි මා ආසා ඇත. එවැනි අවස්ථාවකදී චුතිසිත ඊළඟ උප්පත්තිය තීරණය කරන කරුණු වලට හිත සමාධිගත වූවෙකුගේ බලපාන්නේ කෙසේද? ඒ වගේම විදර්ශනාව වඩන්න පුරුදු වී ඇත්තාගේ මරණ මොහොත ඊළඟ උප්පත්තිය සැකසීම සඳහා කෙසේ බලපායිද? සමත භාවනාවෙන් සිත සමාධිගත කරනවා හා සමානද විදර්ශනාව පමණක් වඩන්න පුරුදු පුද්ගලයා ඊළඟ භවයේ තීරණය වීමට මේ දෙක වෙනත් විදිහට බලපායිද මේ පහදා දෙන ලෙස බගයපත් වෙලා සිටීමේ ඔබ වහන්සේ නිවන් සුව ප්‍රාර්ථනා කරමි අපි මේකේ මේ සමත විපස්සනා කියන එක පොඩ්ඩක් පැත්තක තියන්න ප්‍රායෝගිකව මේකට ළඟා වීමට බලන්න ප්‍රස්වාසය ඉවර වෙලා අන්තිමටම දැකලා ඒ පිහිටවපු සතියේ ඊගාවට එන ආස්වාසය දකින්න කොච්චර උදව් කරනවද කියලා. එච්චර තමයි මරණ මොහොතේදී සිද්ධ වෙන්නේ. හුස්ම ගෙවෙනකොට ඉවර වෙනකම බලන්න. බලනකොට හොඳට එලඹිලා පෙලඹිලා ගෙවෙමින් පවතින ප්‍රස්වාසය දිහා බලනකොට යම් සතියක් යම් එළඹීමක් යම් පෙළඹීමක් මානසිකාරයක් තියෙනවනේ ඒක කොච්චරක් ඊගාවට මතුවෙන ආස්වාසයට බලපානවද ඊට පස්සේ ආස්වාසයේ අන්තිමට යනකොට ඒ මතුවෙන සතිය මේ ඉස්සරහට යන ප්‍රස්වාසයට කොච්චර බලපානවද කියන එක බලන්න ඕ පාඩම පුළුවන් නම් ඊගාව පාඩම කියලා දෙන්න පුළුවන් එහෙම නැතු මේ කල හැකි දේ පැත්තක තියෙන මේ මරණ මොහොතේ කරන්න හදන දේවල් කතා කරන්න හදනවයි කියලා කියන්නේ වෙලේදී ඔලවත් දිනන්න බැරි එක අහන ඔලිම්පික් ගහන්නේ කොහොමද කියලා ඔලිම්පික් දිනක් නැතිව ඔලිම්පික් යන තේරුණත් ලොකු දෙයක්. ඒ නිසා මේ කරන්න පුළුවන් හරිය කරන්න ලේසි දේ ලේසි කියලා මම කියන්නේ මම කියන්නේ විස්තර කරන්න මට ලේසි. ප්‍රසවාසී ඉවරනකොට අන්තිමට වෙනකම් බලාගෙන එහෙම බලාන ඉන්න කෙනාට ඊගාට ලාවට මතුවෙන ආස්වාසය දැක ගන්න කොයිතරම් උදව්වක් වෙනවද. එසේ ආස්වාසය ඉවර වෙනකම්ම බලන්න එතකොට මේ එලඹිච්ච ශරීරය හිත පෙළඹිච්ච සතිය ඊගාට මතුවෙන ප්‍රසවාසය බලන්න කොච්චරද කියන එක තමයි මේ ජීවිතය ඉවරලා ඊ ජීවිතය අල්ලනවා කියන එක. ඒ නිසා මේක උත්සාහ කරලා මට මේ දවස් දෙක තුන ඇතුළත කට උත්තරයක් දුන්නොත් ඊට සාපේක්ෂව ණය විපස්සනාවෙන් අනුමාන ක්‍රමයෙන් තර්ක ක්‍රමයෙන් අපිට හිතා ගන්න පුළුවන් කොහොමද මරණය වෙරලා ඊගා ජීවිතේ මේ මේ උප්පත්තිය ඇති වෙන්නේ කොහොමද කියන එක අනුමාන ක්‍රමයට හිතා ගන්න පුළුවන්. ගර්තර ස්වාමින් වහන්සේ සමතහා විදර්ශනා භාවනා දෙකෙන් විදර්ශනාව පමණක් මාර්ගඵල ලබා ගැනීමට ප්‍රමාණවත් බව අසා තිබේ. නමුත් ඒ වාගේම අසා ඇත්තේ සමත භාවනාවෙන් සමාධිගත වීමට හැකියාව ඇති අයට විදර්ශනාව වැඩෙන්න වඩන්න ලේසි බවය. ඔබ වහන්සේ මේ පැහැදිලි කළහොත් ඉතාමනවි. ඔබට නිවන් සුව අත් වේවා. ඉතින් කොයි මොණ්ඩ කොණ්ඩ මෝත්‍රයක් දාලා කොණ්ඩේ තියෙන්නේ බෑ. ඒ කොණ්ඩ මෝත්‍ර ඕන විදිහට දාතයි. ඒ නිසා මතක තියාගන්න සමත විපස්සනා දෙකටම අවශ්‍ය කරන්නේ සතිය සතිය තියෙනවනම් සතිය වේපුල්ල නම් සතිපට්ඨාන නම් පිහිටලා නම් සමත විපස්සනා දෙකම කරතයි. ඒ නිසා ඒකට යන්න ඉස්සෙල්ලා බලන්න මේ සමත විපස්සනා දෙකටම අදාළ කරන්නා වූ මූලික ශක්තියකට කියනවා ආසන්න කාරණාව කියලා. නැත්නම් හේතු ධර්මය කියලා හුදුවට සතිමත් වෙන්න. එතකොට කොණ්ඩේ තියෙන මනුස්සයලා දයතර බැඳ හැකි ඕන විදියක් කරත හැකි. ඒ නිසා මේ කොණ්ඩ මොහොතර ගැන පස්සේ කියලා දෙන්නම්. පුළුවන් තරම් සතිය වඩන්න. සතිය වඩනකොට සතිය විසින් ওই ප්‍රශ්න උත්තර දෙනවා. ඒ වගේම निराවුල්ව Tamanට කර්මානුරූපව යායුතු පාරක් පෙන්ලා දෙනවා. සතිය පිළිබඳව කිසිම විපස්සනා වෙනසක් නැහැ සමතේද විපස්සනාද කියන්නේ. හරීම ලේසි. ඒ නිසා මේ ඊටාම ලේසි ප්‍රශ්නේ සංකර දෙයක් වඩපත් කරගන්න එපා. පත් කරගත්තොත් වෙන්නේ මේ සරල සතිය පැවැත්වීමවත් කරන්න හම්බ වෙන්නේ. ඒ නිසා අපි මේ වැඩමුළුවක් හඳුන්ලා දෙන්නේ පළවෙනි වාක්‍යෙම කියන්නේ අපි මේ සතිපට්ඨානයයි කරන්න හදන්නේ සතිය පිහිටීමයි. අතුරු බල තමයි ඒකේ හම්බ වෙන විපස්සනා සහ සමතේ. ඒක නිසා මූලික අමුද්‍රව්‍ය ටික අඩුම කැඩුම ටික සකස් කර ගැනීමේ අභිලාෂයෙන් තමයි මතක් කරන්නේ හැම චිත්තක්ෂණයකම පුළුවන් තරම් සතුටුමත් වෙන්න. එතකොට ওই ප්‍රශ්නට උත්තර වගේම ප්‍රශ්නට අවශ්‍ය තාලෙට දිගහැරලා යන එක සිද්ධ වෙන නිසා සතිය ඉක්මන් කර ඉස්සර කරගෙන යන්නේ. එතකොට ප්‍රශ්න ගොඩක් එනවා අඩුයි. ගරු ස්වාමින් වහන්සේ යෝගියෙකුට හෙතෙම සමාධියකට පැමිණ ඇද්දයි දැනගන්නේ කෙසේදයි කියා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අපි ඇත්තටම එහෙම ලියුසුමක් කාටවත් නැහැ. අපි උත්සාහ කරන්නේ සතිය හඳුලා දීලා සතියට එළඹුණාද නැද්ද කියන එක විතරයි. ඊට පස්සේ සමාධිය ලැබුණාද, විපස්සනා ලැබුණාද, ධානය ලැබුණාද, විපස්සනා ඥාන ලැබුණාද, මාර්ගඵල ලැබුණාද කියන එක අපි ඊර්ෂ්‍යා කරන්නේත් නැහැ එහෙම ලබා ගත්තා. හොඳයි. නැත්නම් වෙන්නලා දෙන්න හදන මේ සතිය වඩන්නේ සතිය වැඩුවට පස්සේ යාට ඒ යන පාරේ Tamandama තේරෙයි. එහෙම නැත්නම් මේ විශේෂයක් වෙච්ච බව තේරෙයි. ඒකට ඒ නම ඒ ලේබල් එකේ ගැහුවත් එකයි නැතත් එකයි. ඒ නිසා මේ සතිය වඩන කෙනාට මේ සංකෘතයි නැහැ. කොහොමද මම මේ මෙතෙන්ට මේ සමාධිය වැඩුවද විපස්සනා වැඩද කියලා නංවනම් පිළිබඳ තියෙන ආශාව සතිය වඩන කෙනාට කරන්නත් බෑ. සතියෙන් කරන්නේ නංවනම් පැත්තක තියලා ලේබල් පැත්තක තියලා එළඹිච්ච හැම වෙලාවෙම සතියින් ඉන්න එකයි. ඒ නිසා මේක මේ මේ විදිහට මේ මේක සමතේද විපස්සනාද කොයි එකද කරන්න වගේ කියන එක සතියට කරන කෙනෙහිල්ලක් වගේ මට තේරෙනවා. සතියට කරන අනදරයක් වගේ මට පේනවා. මූලික උපදේශ ඉක්මවා යෑමක් විදිහට මට පේනවා. ඉතින් ඒ නිසා ඉක්මොල යන්න දෙන්නේ නැතුව කළ හැකි කළ යුතු මූලික දේ කරන්න. එතකොට සහතිකයක් දෙන්න පුළුවන් ඔය අහන ප්‍රශ්න වලට ගොනුව යොමුව යගේම දිගෑරෙන එක සිද්ධ වෙයි. ඒ නිසා සතියට මුල් තැන දීගෙන යන්න. නමෝ බුද්ධාය ගෞණීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සමාධිය ඇති වූ බව දැනගන්නේ දැනෙන්නේ කෙසේද යන්න පහදා දෙන මැනවි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. නිවුන් සහෝදරය වගේ තමයි ප්‍රශ්න තුනම එකමයි අහන්නේ මට කියන්න සක්මන් භාවනාවේදී සතිය ඇති වෙච්ච හැටි කොහොමද කියලා දැනගන්න කැමති නම් හෝ දැනගෙන තියෙනවා නම් හෝ අත්දකලා තියෙනවා නම් ඒක සමාධිය උත්තර දෙයි. ඒ නිසා සක්මන් කරනකොට සතිය පිහිටවන්නේ කොහොමද කියලා මෙනෙහි කරන්නේ කොහොමද කියන එක තමයි අපේ මූලික දේ වෙන්නේ. එතකොට ওই ප්‍රශ්න විසඳෙනවා. ඒ නිසා මේ ටික අන්තික සතිය පිහිටීම පිළිබඳ දාන්නේ නැතුව ඔය වට යන්න හදනවා කියලා කියන්නේ සතියේ කෙනෙහිකමක්, අනදරයක්, ඉක්මවා යෑමක්. එහෙමනම් සතිය පිහිටව ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා මේ ඉස්ස පළවෙනි දෙවෙනි තුන්වෙනි මේ අහපු ප්‍රශ්න තුනේම ප්‍රශ්න කරුවන්ට මතක් කරන්න තියෙන්නේ මේ වැඩමුළුවේ උපදේශා මාලාවේ පළවෙනි වාක්‍ය නැවත සිහිපත් කරන්න. අපි මේ කරන්න හදන සතිය පිටවන්න කරන වැඩක්. ඔහොම නෙවෙයි ඔල්ලුවෙන් හිටගෙන කිව්වත් සබහාව සමාධිය දිහාටෝ ප්‍රඥාව දිහාට ඇදගෙන යන්න මම ඉඩ තියන්නේ නැහැ. මම නැවතත් ගෙනල්ලා සතියම නැතර කරනවා. ඒ නිසා ප්‍රශ්න පිට ප්‍රශ්න ඇහුවත් මම කරන්නේ මූලිකම උපදේශය මතක් කරලා දෙන එක විතරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආහාර ප්‍රත්‍යවේක්ෂාව තරම් වැදගත් වන්නේ ඇයිදයි පහදා දෙමින් කාර්නික විල්ලමි. පෙරුවන් සරණයි. භාවනා වැඩමුළුවේදී අපිට එච්චරම ඒක වැරදගත් වෙන්නේ නැහැ. කාට හරි මේ ප්‍රෙෂර් එක තියෙනවා නම්, දීවැඩියාව තියෙනවා නම් ඒක නැති කර ගැනීම අවශ්‍යතාවය යාට කොච්චර තියෙනවද? ඒකට උත්තරේ තියෙන්නේ ආහාර ප්‍රතිවේක්ෂාවේ. තරබාරුකම තියෙනවා නම් ඒකට උත්තරේ තියෙන්නේ ප්‍රතිවේක්ෂාවේ. ශරීරයට වද දීමෙන් ඇතිවෙන මේ ආහාර නොගැනීමෙන් ඇතිවෙන කරදරයක් තියෙනවා නම් ඒකටත් උත්තරේ තියෙන ප්‍රතිවේක්ෂය නිසා දල වශයෙන් කියත හැකි කායික සෞඛ්‍යය සඳහා අනිවාර්යයෙන්ම මුඛ තම තමන් කියන්නේ කවුද තමන් කන දේ. ඒක මතක් කර දීම තමයි ප්‍රතිවේක්ෂාවෙන් කරන්නේ. අපි ගිහියත්තන් වෙනුවෙන් එච්චර මේක එලවන්න යන්නේ නැහැ. පැවිද්දන් නම් ඒක ਸਰවචනංශ පැහැදිලිවම මේ ප්‍රතිසන්නිසිත සීලය කියලා වෙනම සීලයක් මතක් කරලා දීලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ ආහාරය තමන්ගේ ශරීර සෞඛ්‍යයට තව කෙනෙකුට නියෝජනය කරන ආසන්නම කාරණාව කියලා හිතාගත්තර කමක් නැහැ. ගෞණ්‍ය පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී එක් දිශාවකට ගමන් කර නැවත අනෙක් දිශාවට ගමන් කරන්නට පෙර නැවති දිශා වෙනස් කළ යුතුයද? එෙහිදී අනුගමනය කළ යුතු පියවර අනුකම්පා කර පෑදලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ අප වෙනුවෙන් මේ කරන්නා වූ සේවය නිසාම මේ අත්බැවිදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සසර කෙලවර කරන්න සීක්වා. මේක ඇත්තටම සක්මන පිළිබඳ මූලික උපදේශමාලාවේ තියෙනවා. ඒක එසේ නමුත් විස්තර කිරීමක් කරනවා නම් තමන් සක්මන මම්පෙත කියලාවරට යනකොට තමන් තේරුම් ගන්න ඕනේ දැන් මෙතන කියලා මම නතර වෙනවයි කියලා. ඒ නතර වෙන වෙලාවේදී 80ෙන් හිටියොත් ලෑස්තිලා ගියේ නැත්නම් ගොඩාක් වෙලාට රූප බලන්න හිතෙනවා, සද්ද අහන්න හිතෙනවා, ගන්ධ රස වලට හිත කැඩලා යනවා වැඩි. ඒක නිසා නතර වෙන්න කිට් වෙනකොට ඔබ දැනගන්න ඕනේ මෙතනදී මගේ හිත තත්ති කැඩෙනවා වැඩි. ඒ නිසාම දැඩි කරගත්ත ග්‍රහණයකින් සතිය අල්ලගන්න කෙලවරට ගිහිල්ලා නතර වෙන්නයි කියලා කියනවා හිත පිට යනවා වැඩි කෙනෙකුගේ තියෙනවනම් නතර වෙලා වම දකුණ මෙනෙහි කර කරපු එකනා මෙනෙහි කිරීම වශයෙන් ඉන්නවා නැත්නම් හිටගෙන ඉන්නවා කියන එක සිටිනවා කියන එක මෙනෙහි කරන්න කියනවා. එතකොට තමයි තේරෙනවා නම් අර කරගෙන ගිය වැඩ පිළිවෙල බාධා නැතුව සතිය ගමන් කරන එකනාගේ සතිය වමේ දකුණ තිබුණ සතිය ඉෂ්ටෙකට ඉන්න ඉරියව්වට යනකම් කැඩුනේ නැහැ කියලා ඉඳගෙන ඉන්න ඉරියව් ඉඳගෙන හැරෙනවා හැරෙනවා කියලා සම්පූර්ණ අංශක 308ක් ආපතර කරකිලා බලන්න කියනවා ආයසරයක් අර සක්මන් කරනකොට තිබුණ සතිය කැඩෙන්නේ නැතුව නඩත්තු කර ගන්න පුළුවන්ද පුළුවන් නම් සක්මන පටන් ගන්නවා. හැල හැප්පිලා තියෙනවනම් හැරිලත් ආය නතර වෙලා ඉන්නවා කියන එක හිටගෙන ඉන්නවා කියන එක මෙනෙහි කරලා සක්මන්ට යන්න කියනවා. ඒ ඒ උපසත් විශේෂ සත්කාරය කරන්නේ එහෙම නොකොලොත් හැරෙන වෙලාවේදී වැඩියෙන් හිත පිට යන්න ඉඩ තියෙන නිසා ඒක හරියට කියනවා නම් පාරක වාහනයක් අරගෙන යන කෙනෙක් ඒ පාරෙන් අතුරු පාරකට හරවන්න යනකොට ඉස්සරහින් පස්සෙන් එන වාහන වලට සංඥා කරන්න ඕන. වාහනේ වේගය අඩු කරන්න ඕනේ. ඒකල වෙලා අනිත් පැත්තේ එන වාහනේ තමයි යන්න හදන පැත්තෙන් ඉස්සරහට වාහනිනවද කියලා අර වේගය අඩු කරලා මාර්ග නීති අනුවණය කෙරුවේ නැත්නම් සම්දිස්ථාන වල අනතුරු වැඩි. අනේ නිසා සක්මනේ හැරෙන වෙලාවදී මේ උපදේශ ටික විශේෂ කරලා මතක් කරගන්න කියනවා. බර්තර ස්වාමින් වහන්සේ වහන්සේ පැවිදි වීමට පෙර අද්දුට දෙයක් මම අසා ඇත්තෙමි. වහන්සේ මහපාරේ ඇවිදීම සක්මන් භාවනාව බවට හරවාගත් අවස්ථාවක ඔබ ඔබට වරන් ඇතුලේ out of body experience වරන් ඇතුලේ ශරීරයේ ශරීරයෙන් ඈත්ව ඉහළ සිට ශරීරය බලා සිටිනාක්සේ දුටු බව අසා ඇත. ඒ සිද්ධිය තවදුරටත් විස්තර කළ හැකි නම් ඉතා සතුටු වෙමි. ඉන් අපට ගත හැකි encouragement වරන් ඇතුලේ අවබෝධය උත්සාහයට දිරිය ආදිය පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබට අමාමා නිවන් සුව පතමි. මේ වගේ වෙයිද මම කියන්නේ මේ මේ ලියන එක්කනාගේ තොරතුරු අද්දකී මොනවක්වත් දෙන්නේ නැතුව මගෙම ඉල්ල නිසා මොනවද දෙන්නේ නැහැ. මේ මේ ඇවිල්ලා උපදේශ අහලා තමන් භාවනා කරලා මට අඩු ගන්න මෙහෙමවත් කරන්න පුළුවන් කියන තොරතුරු මොකුත් නැතුව මේ පැත්තෙන්මයි යයිලානේ කොච්චර හරි. ඒකට දෙන්නෙම නැහැ. ප්‍රශ්න සාකච්ඡා කරන්නවත් නැහැ. ඒ නිසා මට ආසයි අහගෙන ඉන්න දැක ගන්න මේ උපදේශ ඇහුණද ක්‍රියාවත් කරාද එතකොට මට මොනවද ලැබුණ අත්දැකීම කියලා කියනනම් මට හිතෙනවා තල්ලුවක් දෙන්න ඕනේ මොනවාක්වත් නැතුව අද්දක වැඳගෙන ස්වාමීන් වහන්සේ තවත් මට නැලවිලි කවියක් කියන්නකෝ තවත් මට කතන්දරයක් කියන්නකෝ කියන්න ගියාම මම දන්නවා ඒ එච්චර උනන්දු කරයිසු කෙනෙක් නෙවෙයි මා උනන්දු කරවන්න දන්නේ නැත්නම් මම කවුරුවත් උනන්දු කරවන්නේ නැහැ ඒ නිසා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙම නැහැ නිර්වංශ සර්ණයි ගරු ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් මේ. මේ මා සහභාගී වන ප්‍රථම නිවාසික වැඩසටහනයි. පළපුරුදු මදිකම නිසා එක දිගට පැයක් පරයන්කේ සක්මන් භාවනාවේ යෙදීම ඉතා අසීරුය. පරයන්කේදී ඇතැම් විට වේදනාව නිසා ඉරියව්ව මාරු කිරීම වරින් වර සිදු කිරීමට සිදුවේ. ඇතැම් විට පැය අතරතුර පරයන්ක හා සක්මන් භාවනාව වරින් වර සිදු කරයි. මෙලෙස ඉරියව් වෙනස් කිරීම සහ පැයකට අඩු කාලයක් වරාන්න තුඩ යන 30ක් පරයන්කේ හා සක්මන මාරු කිරීම ආධුනික කාලය තුල නොකළ යුතුද? මේ භාවනාව ප්‍රගුණ කිරීමට බාධාවත්ද? ශරීරයේ අපහසුතාවක් කෙසේ හෝ විදතරා සම්පූර්ණ පෑම පරයන්කේ හෝ සක්මන තුල රැඳී සිටිය යුතුද? කාරණික පහදා දෙන්න. වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඔය දැල වශයෙන් නම් ප්‍රශ්නෙට උත්තරේ ඔව්. ඒ මොකද මම ඔය බුරුමෙට ගියාම මම දකිනවා අවුරුදු 8 ඉඳලා 18 දක්වා ළමයි තාම පොඩි වයසේ ඇවිල්ලා ඒක මාස දෙකක් විතර පැවිදිව බණ භාවනා කරනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මොනවත් නැතුව මොනවත් දන්නේ නැති කට්ටිය. ඉතින් ඒක නිසා මේක අපි හිත ඒ තරම් හිත නන්නත්තරයි, කය නන්නත්තරයි ඒක තරම් තියන්න බෑ. ඒක සාධාරණයි. නමුත් උත්සාහ කරන්න. නමුත් සරල ප්‍රශ්නයක් මම අහනවා. එක දිගට සක්මන පැයක් කරන්න බැරි කාරණා මොකද කියලා. ඉඳගෙන ඉන්න බැරි එක නම් අපිට කීට හැකිනේ අංගේ අමාරුකම කියලා. ඒක විදිහට පැයක් සක්මන් කරගෙන ඉන්න බැරි කාරණාව සභාවට ඉදිරිපත් කරන්න කැමති නම් අපිට ඒක සාකච්ඡා කරන්න වටිනවා. මොකද අපිට එහෙම අවස්ථාවල අනන්තවත් ජීවිතයේ ඉදිනදා වැඩවලදී සිද්ධ වෙනවා. එක දිගට ඇවිදින්න වෙනවා නැත්නම් හිටගෙන ඉන්න වෙනවා. ඒත් ඒක කොහොමද කරන්නේ? මේක ඊට වඩා ගොඩක් පින් සිද්ධ වෙන වැඩක්. ඒක ගොඩක් අභියෝගයක්. ඉතින් ඒකට උත්තරේ දෙනවනම් ඒකේ අනුසාරයෙන් පුළුවන් පරියන්කයට උත්තර දෙන්න. එහෙම නැත්නම් ඒකට ඒ කියන්නේ මේ දැනට Tamanට කොච්චර දසක් මං කරන්න පුළුවන්නේ ඇයි පැයක් කරගෙන ඉන්න බැරි කාරණාව කරුණාකර සභාවට ඉදිරිපත් කරන්න ඒ ප්‍රශ්න කටුටයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ ඒකට ඒකෙන් උත්තර තියෙනවා පැහැදිලිවම එක සැරේම නෙවෙයි නමුත් ජීවණයක් ලබන්න පුළුවන් පරියන්කේ සම්බන්ධව ඒ ටික ඉදිරිපත් කෙරුවොත් මට විස්තර කරලා දෙන්න පුළුවන් ඒ අනුසාරයෙන් කොහොමද අපි මේ සක්මන් භාවනාව පරියන්ක භාවනාවේ ජීවණයට පාවිච්චි කරන්න කියලා ඒ නිසා මේ ප්‍රශ්න කරු ඇත්තටම උනන්දු නම් කරුණාකරලා තමන්ගේ සක්මන් අත්දැකීම් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. උනන්දු නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නට. ගම් ස්වාමීන් වහන්සේ සක්මනේදී සිටින විටත් සිත ගොඩක් එළියට යනවා. ඒ එක්කම සමහරට එන මන්දෝත්සාහය සහ කලකිරීමක් නිසා වෙන්න පුළුවන් සමහරවිට ඒ අලස බවත් එක්ක හිතෙනවා මේ එහෙම වුණොත් සමහරවිට අර දැනෙන ශරීරය දැනෙන වේදනාවල සමහරවිට ඒක පාලනය කරගන්න අපස්ථාවක් වගේ තමයි දැනෙන්නේ. ඒක නිසා සමහරලාට හිතෙනවා එහෙම වුණොත් දැන් සක්මන නවත්තලා පරයන්කයට ගිහිල්ලා බලන්න ඕනේ. ඒ කියන්නේ අපිට සක්මන දිගට කරගන්න බැරි චෝදනා ගත්තොත් පේන්න තියෙන්නේ හිත පිට යන එක මන්දෝත්සහයි වෙන එක එහෙ නැත්නම් විකල්පයක් වශයෙන් තියෙන පරියන්කයට යන එක ඉතින් හිත පිට ගියත් සක්මණට ප්‍රශ්නයක් ඇත්තේ නෑ මොකද කාටවත් එහෙම මුළු පෑයක සක්මනක් කරන්න බෑ හිත පිට යන්නේ නැතුව කියලා. ඉතින් කවදාරි හිත පිට නොවන ප්‍රශ්නේ මතු ඉදිරිපත් කරගන්න ඕනේ නම් තියෙන්නේ අපි සක්මනට යන්නේ තැනකට යන්නත් නෙවෙයි මනස තැනකට එල්ල කරලා නෙවෙයි. නිකන් සාමාන්‍ය හැරමට ඇවිදින එකයි තියෙන්නේ. ඒ ඇවිදින යන ගමොත් පරියංකේ හිත පිට යනවට වැඩිය සක්මනේ අවස්ථාව තියෙනවා හිත පිට යද්දිත් මම දැන් සක්මන් කරනවා කියලා සක්‍රීය වැඩ පිළිවෙලට හිත යොදා ගන්න. පරියංකේ ඉන්නකොට හිත පිට ගියොත් ඒක ගම් වතුරකට ගහගෙන ගියා වගේ යනවා. ඒ නිසා පරියංකයට වැඩිය සක්මනේ හිත පිට ගියත් සක්මන කරෙන්න පුළුවන්. ඒ නිසා හිත පිට ගියාට කමක් නැහැ. ඒක ගියාවයි ඉවරච ගමන් ආයෙ සක්මන්ට එනවා. අනිත් එක අලසකම ගැන කතා කරනකොට සර්වඥාන් වහන්සේ විස්තර කරන්නේ අලස කෙනාට සක්මනමයි කළ යුත්තේ කියලා. විවේකයේ මේ නිදිමත ගතිය කුසීත ගතියට උත්තරේ වශයෙන් අලසකමට කුසීතකමට උත්තරේ දීලා තියෙන කොසජ්ජයට සක්මන. ඒ වගේම සක්මන් කරගෙනනකොට පරියංගයට යන්න හදනවා. පරියංගයට ගියාම සක්මන් කරන්න හදනවා. ඉතින් මේකෙන් තේරෙන්න ඕනේ අපේ හිත අපිව නටවන්න හදනවා කිය. ඒ නිසා කියන තියෙන්නේ මම givisagena තියෙනවා පැයක සක්මන් කරන්න. ඒ නිසා මම ඊටු ටිකත් මෙහෙම සක්මන් කරලම ගියොත් පරියන්ක මේට වැඩිය සැපේලවනවා. පරියන්ක මේට වැඩිය හිත සක්‍රිය කරලා දෙනවා. පරියන්ක ඉඳ තියෙන ඊට වැඩි. ඒ නිසා සක්මන් භාවනාව තමයි හුඟාවක් වෙලාවට ලෙඩෙකුට ලෙඩ වෙලා සුව වෙන කෙනෙකුට වයසට ගිය කෙනෙකුට පොඩි බබෙකුට අය භාවනා කරන තරම් වයසක නැති කෙනෙකුට වගේ කුසීතකම් තියෙන අයට කරන්න තියෙන සක්මනමයි. සක්මන් කරලා මං කියන්නේ පැය ඒකාන්තෙම කළ යුතුයි කියලා. ආන ඒ විදිහට කරනකොට තමයි අපි මේ හිත කය වචන කීකරු කරනවා වගේ යම් කීකරු කිරීමක් කරන්නේ. ඊට පස්සේ ගිහිල්ලා වාඩි වුණොත් හිතෙන වෙලාවට නෙවෙයි පැයම කරලා වාඩි වුණොත් වාඩි වුණාට පස්සේ වෙනදාට වැඩි ටික වෙලාවක් ඉන්න පුළුවන්. ඒ නිසා හුඟක් වෙලාවට කාලසටහන කළ යුතුයි කියන අදිෂ්ඨාන හිතට අරගෙන අඩු ගානේ පැය සක්මන ටික කරා. කළ පරියංකයට ගිහිල්ලත් පරියංකයේදී වේදනාවේයි හිත පිටියයි පරියංකේ සුළුසුළු වෙනස්කම් කරනවා මිසක නැගිටලා පරිසක්මට නොයන්න තරමට කීකරු කර ගන්නවා. ඒකට අනුකම්පා කරනවා පොඩ්ඩක් එහෙම කය හරිගස්සගෙන ජීවත් වෙනවා. මේ විදිහට හරිගස්සගත්තට පස්සේ තමයි මේ ගුණාත්ම වශයෙන් ප්‍රමාණාත්ම වශයෙන් හදාගත්ත එක තමයි පස්සේ ගුණාත්මක වශයෙන් උසස් තත්ත්වයටපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒක මේ අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය, කාය වචන දෙක හික්මවීමේ සීලයේ තව තියුණු වීමක්, සියුම් වීමක්, ප්‍රණීත වීමක් වෙනවා. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න දැන් සමහර භාවනා ගෝයන්කා භාවනා ක්‍රම එහෙම පැය එකමාරම ඉන්න ඕනේ. Tamange මේ පොළවේ ගෑවිලා තියෙන එක සෙන්ටිමීටරයක්වත් හෙල්ලෙන්න බෑ. උඩ හෙල්ලෙන එක වෙන්න පුළුවන් තමයි දැන නොදැන නමුත් එහෙම තිබ්බ ගමන් ඉන්න ඕනේ. ඒ වගේ දිගට දෙනකොට ඒ තුලින් ඇති වෙන ශික්ෂණය හරහා හොඳ සද්ධාාවක් තියෙන කෙනාට තේරුම් ගන්නවා අපි මේ දවස පුරා නටන්නේ එක තැනක ඉන්න බැරිකම. එක තැනක ඉන්න බැරිකම සුද්ධ කෙලෙස්. ආනන්ද සප්පයි සූත්‍රයේ බුදුන්සේ සඳහන් කර තිනවා කය හෙල්ලුණා නම් හිත හෙල්ලුණා නම් වචන හෙල්ලුණා නම් කෙලෙස්. නිසා බලන්න අපි එදින භාවනා නොකරන දවස්වල මේ නටන නැටිල්ලෙන් අපි මේ උඩරට නැටුම් නටනවා, පාතරට නටනවා, බ්‍රේක් dance දානවා, වට්ටක නැටුම් නටනවා මේ සේරම කෙලස්නේ. අපි මේවට තෑගිත් දෙනවා. මේ හොඳට නැටුවයි කියලා. බුදුහාමුදුරුවෝ හිටියනම් නටන එක නෙවෙයි තෑගි දීපේකටයි මොන හරි දෙන්නේ මං හිතන්නේ. ඒ තරම්ම කෙලෙස්, ඒ තරම් වැගෙනවා. ඉතින් අපිට පවු නොකර ඉන්නවා කියන එක සබ්බපාපස අකරණම් කියන එක දඹදිව යන්නේකවත් අනම්මන නෙවෙයි එක තැනක පැයක් හිටපන්කෝ බෑ අපිට ඕනේ සෙල්ලම් කරතයි කරාටි ගහතයි ජූඩෝ ගහතයි උඩ පිනුම් බඩ පිනුම් ඔක්කොම ගහතයි. ඒක දැනක පොඩ්ඩක් ඉන්න කියපු ගමන් අන්න මිනිහාගේ වග තේරෙනවා. බුදුරජාණන්සේ කියන්නේ උඹේක සාස්ෘණ වහන්සේට එක තැනක කොච්චරලා ඉන්න පුළුවන්. දවස් හතක් පිස්සු. දවස් හයක් වරුවක් පැය 6ක් පැය 3ක් පැයක් ඊට පස්සේ බුදුහාම කියන සරුවචනාංශර කැමති නම් පැයක් ඉන්න නැත්නම් පැය 3ක් ඉන්නවා පැය 6ක් ඉන්නවා වරුවක් ඉන්නවා දවසක් ඉන්නවා හතක් ඉන්න පුළුවන් හෙල්ලෙන්නේ නැතු. එයාට සරුවචන කියන්නේ අපිට වෙනවා අපි කොච්චර නලියනවද? නලියන හැම එකක්ම කෙලස්. දඟලනවා කියන්නම කෙලස්. ඒක නිසා එක තැනක පැයක් වාඩි වෙලා ඉන්න දවස සංසාර ඉතිහාසයේ කැපී පෙනෙන දවසක්. මොනවත් පිං ඕනේ වෙන මොකක්වත් ඕනේ නැහැ. ඒ පැයි පව් සිද්ධ වෙන්නේ නැහැ. එච්චරයි. අනික් කරන කොච්චර ජාති සෙල්ලම් කරත් නලියන හැම වෙලාවකම ඉන සාමාන්‍ය ලෝකේ කියනවා මේ මේ වාතේ කිලෝරක් නැති භූතය ජීවත් වෙනවා. අපි මේ අතක් වනවන පළාවට කෙල කෝටි ගණක් මැරිලා වැටෙනවා. ඉතින් උන් කොච්චර කුණු හරිමේ වයින් නැද්ද? උන්ට මේ නිකන් හින්න බැලුවට කකුල හොල්ලොල්ලා ඉන්නවා අත හොල්ලොල්ලා ඉන්නවා. ඉන්න මේ අපිට ඉන්න නැහැ. ඉතින් මෙහෙම කරබනේ ඉන්නකොට උන් කොච්චර වඳිනවද අනේ මේ මිනිහ අඩු ගහනේ පව් පිංක පැත්තක තියේදී පව් නොකර ඉන්න එක පොඩි දෙයක්ද බුදුහාමුදුරණත් පිං සිත් වෙන්න ඕනේ මේ මනුස්සෙන්න මේව උගන්වනවාට කියලා එල්ලන්නේ අපි ඔය පොඩි උන්ට බණ කියනකොට ඔය පන්ති ළමයින්ට උගන්වනකොට අපි බයිලා කතා කරනවා. කතා කරුවොත් අපේ කටේ තියෙන හරිවන්දම් පුරාපල්ලෙන් බහින්නේ ඒක දැනගට පොඩ්ඩ වාඩිලා හිටපන්කෝ කිව්වම ඉවරයි. අපි මේක හදමු. අපි එක්කෙනෙකුට ඔක 100ක් හරි නෑ. මේක හදන්න ඕනේ. ඒ නිසා අපි හිර කරන්න ඕනේ. ඔබ සක්මන් කරන බෑ සක්මන් කරපන්. පරියන්ක වෙලා කරලා බලපන්. ඒක liverලා ප්‍රකාශයක් කරපන්. ඔබ කොඳු ඇට පෙළ නැති සතෙක්. වැල් ගැඩවිල්ලෙක්. මොන්නම ආත්මයක්වත් නැහැ. ඉතින් අනුන්ට බයිලා කතා කරන්නේ මොනවා? අනුන්ට බණ කියන්නේ මොකටද? අනුන් හදන්න යන්නේ කොහේ? අනේ විදිහට තමයි තමන් නිග්‍රහ කරගන්න එක කියන්නේ නිග්‍රහ නිග්‍රහතබ්බං. පග්ඝහතබ්බං කියලා උනන්දු කරන නිග්‍රහතබ්බං කියලා කියන්නේ උඹට එක තැනක ඉන්න බැරි කමෙන්ම පේනවා. සංසාරයක් කර ජීවිතයක දවසක කොච්චර පව් කරනවද? නලියන නලියවිල ඒ නිසා එක තැනක බයක් කතා නොකර හිටියොත් උට නොබෙල් ප්‍රයිස්ම 10ක් විතර දෙන්න වටිනවා. බෙල් එක තියෙන එක දුන්නොත් ප්‍රශ්නයක් නැහැ. බෙල් එක නැති එක හොඳයි නොබෙල් වෙන එක සද්ද අඩුයිනේ. නිසා නොබෙල්මයි දෙන්න වටිනේ. උත්සාහ කරමු. ගෞණීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන විට වම දකුණ ලෙස ආරම්භ කර පසුව පාදයේ මුල මැද අග පොළව හා ස්පර්ශ වීම ලෙස සිහිය පවත්වමි. විනාඩි 20ක් පමණ සක්මන් කරන විට සිත හොඳින් එකඟ වන නමුත් ඒ සමගම දැඩි නිදිමතක් එයි. සමහර විට සම්බරතාවද නැති වේ. නිදිමත දැඩි වූ විට සක්මන නවතා ඇස් පියාගෙන සිටගෙන සිටන විට ඒ නැති වී යයි. එවිට නැවතත් සක්මන් කරමි. පරයන්කේදී හුස්ම දෙස බලා සිටන විට හොඳින් සිත එකඟ වේ. නමුත් හුස්ම සියුම් වෙනවත් සමගම පෙර පරිදිම නිදිමත පැමිණේ. එය නිදිමතකට වඩා සිදු වූයේ කුමක්ද නොදන්නවා වැනි දෙකී. විනාඩි කිහිපයක් එලෙස පැවති යලි භාවනා කළ යුතුයයි මතක් වේ. නැවතත් රුචිත අවධානය යොමු කරයි. මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් අවවාදයක් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. මේක පිළිබඳව ඉස්සලා මම දක්වන වශයෙන් මෙනෙහි කරන ඊට පස්සේ මුලමඳාව වශයෙන් මෙනෙහි කරන නැත්නම් මෙහෙවනවා කියලා කිව්වට මම දක්වන වශයෙන් භාවනා කරන මොනවද පේන්නේ කියන එක රචනේ නැහැ. අත්‍යවශ්‍යම දෙ නැහැ. ඊට පස්සේ වම මුලැමැදාග වශයෙන් බලනවා කියලා තිබුණාට පේන දේ කියලා නෑ. ඒ කියන්නේ මේක නිකාර ගිරවෙක් වගේ කිව්වට ඒ ධර්ම රසය උකහා ගන්න ගතිය එහෙම නැත්නම් මේ රස විඳින ගතිය නැත්නම් සමාදම් වෙන ගතිය නෑ. ඒක නිසා මේකට මූලික උපදේශ වශයෙන් කියන්න තියෙන්නේ වම දකුණ කියලා මෙනෙහි කිරීම කරන්න. ඒක නිදිමතට ටිකක් විරුද්ධ වෙන එකක්. මෙනෙහි කරන හැම එකේම බලන්න වම මෙනෙහි කරනකොට දකුණ මෙනෙහි කරනකොට වෙනස මොකද්ද කියලා. ඒ වෙනස හඳුර ගන්න නැතුව කොච්චර භාවනා කරත් ඒක උගුරට හොරා බෙහෙත් පුනා වගේ වැඩක්. තමන් භාවනා කරනවා නම් හිත මෙහෙවන අරමුණ මෙනෙහි කරා නම් ඒක මෙනෙහි කරන දැකපු දේ, අත්දැකපු දේ අපිට කීත හැකි අරමුණ මතුවෙනවා. අරමුණ මෙනෙහි කිරීමෙන් අපි භාවනාවට නංවනවා. භාවනාව නැංගුවට පස්සේ දැනෙන දේ, වැටහෙන දේ අවුලා ගන්නෙත් නැත්නම් ලියන්නෙත් නැත්නම් ඒක නිකන් මේ ඉල්ලමක් කොට දානවා මැණික් තෝරන්න දන්නේ නැහැ. ඉතින් ඉල්ලම කොට දාලා ඔක්කොම විසිකොල දාන එකයි. මැණික් තියනවාද කියලා දන්නේ නැහැ හේතුවට මැණික් දන්නේ නැහැ. නමුත්තර කොච්චර මඩ අයින් කරනවද මැණිකක් අහුලගන්න. ඒ වගේ වම තියනකොට මොනවද අහුලගත්තේ කියන එක නැහැ. මුලැමැදාක බලනකොටත් නැහැ. ඉතින් ඒ නිසා කරුණා කරලා මෙනෙහි කිරීම ටිකක් කරලා බලන්න. ඒකට වෙලාව මෙනෙහි කරනකොට ලැබෙන තොරතුරු වලට හිත මෙහෙවලා කිඳා බහැලා හිත ඒකට සංවේදී කර ගැනීමෙන් මේ ප්‍රශ්නේ සමහර විටක දුඩු වෙන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් තව වෙන පැත්තකින් මේ ප්‍රශ්නට උත්තර දැම්මොත් කීත හැකි අපි රාගය දනවන ඕන දෙයක ගත කෙරුවොත් නිදිමත එන්නේ නැහැ. අපිට නිදිමත නැති කරන්න ඕන රාග දනවන අරමුණක් පෙන්වන්නට පෙන්නපු ගමන් ලුණු මිරිස් ගෑවුනා වගේ. ලුණු දෙහි ටිකක් ගෑවුනා වගේ රාගේ රාගෙත් එක්කම තමයි අපි මේ දවස පුරාම නැගිටලා ඉන්නේ රාගෙ නැත්තම් ද්වේෂෙ. ඉතින් භාවනා කරනකොට මේ රාග ද්වේෂක දෙක නැති වෙනකොට ඉබේම හිත නින්දට වැටෙනවා. ඒ තරම්ම අපි කෙලෙස් වලට කැමැති. කෙලෙස් නැති වෙනකොට ඉබේම ඉරියව පවත්වාගෙන යන්න බැරි වෙනවා. එහාට මෙහාට වැයෙනවා පාලනය කරගන්න බැරි වෙනවා නිදිමත වගේ එනවා එතකොට අපි කරන්නේ ආයෙ කොහොම හරි රාගේ දාන එකයි මේකට ද්වේෂේ දාන එකයි එතකොට නැගිටිනවා උත්සාහ කරන බලන්න එහෙම රාග ද්වේෂ නොදී නිදිමත එන්න ඇරලා මේ නිදිමතට අවදි වෙන්න බැරිද කියලා රාග ద్వේෂ නැතුව. ඒකට සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒකට කියනවා නික්ලේශී අවදි වීමක් කියලා. කෙලස් දෙන්නේ නැතුව හිත හිරිවට්ටලා ඒකට අවදි වෙනවා. ඒ දෙකට තමයි මෙනෙහි කිරීම සහ ඒ අරමුණේ පේන දේ, දකින්න දේ වාර්තාගත කිරීමේ අපි මේ කමඨාන් සුද්ධ කිරීම නැත්තම් මේ සාකච්ඡා කරන්නේ මේ ඉදිරිපත් කරලා තියෙන ක්‍රමේදී සැකිල්ල තියෙනවා මෙනෙහි කළ ආකාරය සහ මෙනෙහි කරනකොට වැටහුණ දේ නැතිවීම නිසා අර විදිහට හිතට නොදැනි කෙලස් නැතිකමේ තියෙන ඒ කියන්නේ රාග ద్వේෂ නැතිකම නිසා මෝහේ පැමිණීම සිද්ධ වෙලා තියෙනවා රාග ద్వේෂ නැති කරාට පස්සේ මෝහයට එතන අරක් ගන්න දෙන්නේ නැති වෙන්න නම් දැනගන්න ඕනේ මේ දෙන්න නැති වුණොත් මෙයා එනවා මෙතේ ආහනයකට අවදිභාවයෙන් යන්න. එතකොට අපි ජීවිතේ නොදැක්ක පැත්තක් අරමුණති ජනේලයක් අරගත්තා වගේ වෙනවා. ඒකට හුඟක් හොද සක්මන තමයි. පරියන්කේදී මේකෙදී අපි හුඟක් මේ අසරණයි. පරියන්කේදී ගොඩ ගන්න බෑ. සක්මනීති තමයි අපිට මේක ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. මේක හොඳ ලකුණු වගේකුත් තියෙනවා. ඒක නිසා නිසා මෙනෙහි කිරීම සහ මෙනෙහි කරන අරමුණ ධර්ම රසය උකහා ගැනීම, ස්වභාව ලක්ෂණ උකහා ගැනීම, සටහන් සහ ආකාර උකහා ගැනීම සහ ඒක වார்த்தාවට ඇතුල් කිරීම දෙක ඉදිරිපත් කෙරුවොත් මේට වැඩිය සාර්ථක වෙයි කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සමහර දිනවලදී ඊටම හොඳින් සමාධිගත වුවත් අවශ්‍යතාවය වැඩි වූ විට සමාධිය නොලැබී යයි. මේට පිළිමක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. අපේ ගනුදෙනුවේ සමාධි කතාවක් නැහැ. අපි මේ සතිය ගැන උත්සාහ කරන්නවත් බැරුව මේ දඟලනවා. මේ සමාධි ගැන කතා කරනවා. මම ජීමා කරත්තකාරයා මේකයි මගේ පෙර බර භාගේ පැයට හැතපුමයි වේගේ ඔහෙලා හඳට යන්න හදනවා කියලා කතාව තියෙනවා. සමාධිය වැත්තක දාලා සතිය තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. එතකොට අරක හරියයි. ඒක නිසා ඒක මගාරවල ඈත තියෙන සමාධිය අල්ලන්න හදනවා කියලා කියන්නේ සතියට කරන නිග්ගරුවක්. සතිය ඉක්මෝ යෑමක්. ඉතින් එතකොට මම වගේ මිනිස්සෙක් ඒකට උත්තර දෙන්න යන්න නරකයි. බයිනරි ලවුන්ඩේ නිවන් බඳින්න යන නරකයි. සතිය ගැන අපි නැවත නැවත මතක් කරන්නේ. ඒක පිළිබඳ ප්‍රශ්නක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉතාලම සාදරයෙන් ඉල්ලා ඉන්නවා. අපි සමාධි ප්‍රශ්න පැත්තක තියලා සතිය පිහිටීමේ ප්‍රශ්න ටික විසඳගමු. ඉද ලැබුණොත් බලමු සමාධිය ගැන. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආස්වාසේ ප්‍රස්වාසයේ දෙස බලා සිටීමේදී හුස්ම ඉහළට සහ පහළට යන බව දැනේ. සිසිලස සහ උණුසුමද දැනේ. නමුත් සාමාන්‍ය විදියට හුස්ම ගැනීමේදී හුස්ම රැල්ල නාසයේ කෙළවර වදින බව නොදැනේ. එසේ වනුවේ නාසයේ පිහිටීම අනුවදයි නොදනිමි. මේ පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි. හැපෙන තැන නොදැනුණාට හුස්ම ගන්න ගන්න වාරයක් පාසා මේ සීතල උණුසුමේ දෙකේ වෙනස එහෙම නැත්නම් වෙනත් ලකුණු දැනෙනවනම් අරක දැනිය යුතුයමයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක අතිරේක ලාභයක්. ඒක නිසා බලන්න උස්ම ගන්නකොට මට මේක සීතල දැනෙනවා පිට වෙනකොට උණුසුම දැනෙනවා කියන දෙක තියෙනවනම් සතියකට ඉදිකටම තියෙනවා. හැපෙන තැන වැටහෙනවනම් හොඳයි නැතුණයි කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. ඒක මේ ශරීරයේ පිහිටීම නිසාත් වෙන්න පුළුවන්. ඒක නැතුණයි කියලා එච්චර ලොකු පාඩුවක් නැහැ. මේ දැනෙන දේත් එක්ක ඉදිරියට යනකොට තමයි අර නොදැන්න දේ දැනෙන්නත් ඉඩ තියෙනවා හිත ප්‍රනීත වෙනකොට. ඒ නිසා මේ තියෙන தત્ත්වය ඇති සතුට වෙන්න දිගට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. ලිඛිත ප්‍රශ්නේ තමයි. අපි විනාඩි 50ක් විතර අරගෙන තියෙනවා ලිඛිත ප්‍රශ්න සඳහා සෑහෙන ප්‍රමාණයක් අද ලියවිලා තිබුණා. ඉතින් මම අහනවා නැත්නම් දැනගන්න කැමතියි තවත් විනාඩි 10ක් තුළ කාට හරි මේ අපි කලතබෝ ප්‍රශ්න පිළිබඳව කට උතර සැපීමක් හෝ වෙන අවස්ථානුකූලව නැගිට ප්‍රශ්න තියෙනවා කරුණාකර සභාවට ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. දැන් විශේෂ ප්‍රශ්න නැත්නම් අපි මේ විනාඩි 10ත් අල්ලලා සක්මන් භාවනාව සඳහා ගත කරන්න බලාපොරොත්තු වෙමු. එතකොට අපි තුන දක්වා ඔල්ලොස් පැයෙන් තුන්වෙනි පැය දක්වා සක්මන් භාවනාව කරලා තුනට අපි නැවත මෙතන රැස් වෙනවා සාමූහික පරියංග භාවනාවකට. ඒ මතක් කිරීමත් එක්කම අපි පළවෙනි ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. සීල දිනාටම සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.